තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. 27 වෙනිදා ලියාපු කමඨහන් වාර්තා මම කියවන්නම්. සවස් වරුවේ භාවනාව සඳහා ඇඳ මත පරයන්කෙන් වාඩි වෙමි. දවසේ සිදු වූ දේවල් මතක් කරමින් සිටින විට ශරීරය වෙත සිත යොමු විය. ශරීරයේ විවිධ වේදනා දැනෙන ස්ථාන ගැන සිත යොමු කෙරුවෙමි. හුස්ම වෙතද සිත යොමු විය. බාහිරින් ඇසෙන පියානෝ හඬක් සුඛ වේදනාවක් හැටියටද නාන කාමරයෙන් වතුර බින්දුව ඇටෙන ශබ්දයේ දුක් වේදනාවක් ලෙසද හඳුනාගත්තෙමි. එම ශබ්ද දෙක එකවර ඇසුණු නිසා එම වේදනා දෙකෙහි වෙනස හොඳින් වැටහුණා. යම් වෙලාවක යම් අවස්ථාවකදී අවටින් විශාල ශබ්දයක් ඇසලා මගේ ශරීරයේද තරංගයක් යන්නක් මෙන් තේරුණා. ඒ සමගම තිගැස්සුමක්ද තේරුණා. නමුත් ආනාපානයේ වෙත පසුබිමින් අවධානය තිබුණා. පිටකොන්දේ සහ කකුල් වල ඇති වේදනාවන් නිසා සිහියෙන්ම ඉරියව්ව මාරු කර ඇඳ මත වාඩි වුණා. නැවතත් භාවනාව කරගෙන ගියා. ශරීරයේ සැහැල්ලු වන බවට ක්‍රමක්‍රමයෙන් පත් වුණා. මුලින් අත්වල සැහැල්ලු බව වඩාත්ම ප්‍රකටව පෙනුණා. ඉන්පසු ශරීරයේ ඉතිරි කොටස්ද දැනී නොදැනී යන තරමට පත් වුණා. හුස්මද සියුම් වී මද වශයෙන් පපුවේ උස් පහත් වීම පමණක් දැනෙන්න ගත්තා. ශ්වසන මාර්ගය කිසිම ප්‍රතිරෝධයක් නැති සුළඟ ඉහළ පහළ ගමන් කරන බටයක් වගේ සැහැල්ලුවට දැනෙන්න ගත්තා. කකුල් ඇඳ මත ගැටෙන ප්‍රදේශය සහ යටිපතුල් පොළවේ ගැටෙන ප්‍රදේශය පමණක් ප්‍රකටව පෙනුණා. ඉතුරු ශරීරයේ කොටස් නොදැනි නොපෙනී වගේ තිබුණා ස්වාමීන් වහන්සේ. යම් කිසි අවස්ථාවකදී අත් දෙක කිසිවක්ම නොදැනී මැණික්කට වලින් පහළ කිසිවක් නැති බවක් දිස්ුණා. මේන් යම් කිසි බියක් මට ආවා. එවිට මේ මම කියලා ඒ සංකල්පේ තියෙන හින්දායි මේ බියක් දැනෙන්නේ කියන එක මම හිතලා ඒ බිය අඩු කරගන්න උත්සාහ කරා. යම් අවස්ථාවක ශරීරයේ බැලන්ස් නැතුව සෙලවෙනවා වගේ කියන්නේ වාඩි වෙලා මොනවත් ආධාරකයක් නැතුව ඉන්නවා වගේ එහෙමත් තේරුණා ස්වාමීන් වහන්සේ. ඒකත් ටිකක් අමුතුයි. ඒකටත් මම ටිකක් බය වුණා මම හිතන්නේ. මේ වෙලාවේ හුස්මද කලින් ලැසම සියුම්ව තිබ්බා. තවත් දුරටත් ආනාපානය කරගෙන ගියා. සමහර වෙලාවලදී සිතට පිට යනකොටම ඒක තේරුණා ස්වාමීන් වහන්සේ. පහුගිය දවසේ රූපවාහිනියෙන් බැලුව දේවල් ගීත ඒ වගේ දේවල් අර ෆ්ලෑෂස් වගේ පේනවා හිත පිට යනකොට ආනාපානෙන්. ඕක උනේ මේ මේ මේ ටික වෙන්න කලින්ද පස්සේද? ඒ ඒ මම අර ස්වාමින්වහන්ස පිළිවෙලකට නෙමෙයි ලියලා තියෙන්නේ අත්දැකීම් ටික මම සටහන් කරා නිසා ඒ ඒ අතරින් පතර ඕන තරම් හිත පිටට යනවා ස්වාමින්වහන්ස. ආ ආ ඒ කියන්නේ පුතා අර කියන විදිහට හිත තැම්පත් වෙනවා හිත තැම්පත් වෙලා ඔබතුමියට තේරුනේ යටිපතුල විතරයි කකුල් දෙක බිම තියෙන ටික හැර අනිත් ටික නිකම් මෘදු සැහැල්ලු වගේ තියෙද්දිත් හිත දිවද ඒ අතරත් හිත දිවද ඒ අතරත් හිත දිව සමිනත් ඒ හිතේ හිතේ සංසුම් වීම තිබුණ තරමක් නැත්තේ නෑ නමුත් ශරීරය තමයි ගොඩක්ම සංසුම් වෙලා සැහැල්ලුනේ හිත හිතේ යෑම එච්චර ඒක යනවා ඉතින් ඊට පස්සේ um, එදාට මම එච්චරයි ස්වාමීන් වහන්සේ ලියලා තියෙන එදා නම් ගොඩාක්ම ගොඩක් වෙලා භාවනා කරලා තියෙනවා මට ගොඩාක් වෙලා ඉඳගෙන ඉන්න බෑ සාමාන්‍යයෙන් විනාඩි 20ක්වත් ඉන්න අමාරුයි මේ කියපු දවසේ පැයක් විතර ඉඳලා තියෙනවා මට හිතෙන්නේ වෙන දවසට 28 වෙනිදා ලියපු විස්තරේ මම මේ ස්වාමීන් වහන්සේට මතක් කරන්න ඕනේ අත්දැකීම විතරක් මම කියන්නම් Um, සමහර වෙලාවට සාමෙන්හංශ දැන් හුස්ම ගැන මම අවධානය යොමු කරන්නේ හුස්ම ඉහළ පහළ ගන්න ශබ්දය බලලා. හුස්ම සියුම් වුණාම ඒ ශබ්ද ඇහෙන්නේ නැතු යනවා. අර මේ මුකුත් නැහෙන්නේ නැතු වෙනවා. එතකොට මම කය උස්පහත් වෙන එකට අවධානය යොමු කරනවා. සමහර වෙලාවට සාමෙන්හංශ දැන් මේකට මම උපදේශයක් බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගෙන්. දැන් ගොඩාක් වෙලා හිත පිට ගිහිල්ලා ඒක ගොඩ වෙලාවකට පස්සේ මතක් වුණාම මගේ හිතට පසුතැවීමක් එනවා. අද වැඩක් නෑනේ දැන් නවත්තන්න ඕනේ කියන්නේ හරි ගියේ නෑනේ මේක කියලා එහෙම හිතෙනවා. ඒක මම මේක සිතුවිල්ලක් මේක යයි කියලා බලාගෙන ඉන්නවා. එතකොට යනවා. නමුත් ආයෙ ටික වෙලාකින් ඒකම එනවා. ඉතින් එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඊට පස්සේ මම එපා වෙලා නැගිටින එක තමයි කරන්නේ. ඒක ඒක තුන් තාම වෙනවා ස්වාමීන් වහන්සේ. හ්ම් හ්ම්. මේ හිතන්නකෝ දැන් ඔබතුමී භාවනාවට වාඩිුනේ නැහැ කියන්නකෝ. එහෙමයි. භාවනාවට වාඩිුනේ නැත්තම් සායනෝනා ඔය කියන විදිහට හිතට අර ලස්සනට දුවන්න වටපිටාවක් හැදෙන්නේ නැහනේ. එහෙමයි. භාවනාවට ආහන්ද තමා භාවනාවට වාඩි වෙච්ච ආහන්ද තමා ඔය කියන විදිහට නිදහසේ හිතට දුවන්න හරි ඉඩක් සැලසුනේ. සාමාන්‍ය ජීවිතේ හිටියා නම් ඔන්න මොන හරි කරන්න වෙයි. ජොබ් එක කරන්න වෙයි. රෙදි හොදන්න වෙයි. දාන්න, රූපාණි බලන්න, උයන් අතු ගන්න. දහසකුත් එකක් දේවල් තියෙනවනේ. ඉතින් අපි ඒ එහෙම දුවන එකට ඇත්තටම කියනවා නම් අමනාප වෙන එක මම හිතන්නේ සුදුසුයි කියලා. අමනාප වෙනවට වඩා ඒ වෙලාවේ එක දෙයක් හිතුවනම් ඇත්තට මේක සාර්ථක සිතිවිල්ලක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඕකේනොත් අයින් වෙන්න ඕනේ. ඒක අත්තම පිළිගන්නවා. එහෙමයි. ඒ වෙලාවේදී අර අපි තාම එකට අර කෝඩුයි කියලා කියමුකෝ. ඒක හන්දා ඒ හිත දුවන එකට තාම අර අමනාපය වගේ තියෙන්න පුළුවන්. ඔබතුමිය භාවනාවට යන්න කලින් අර අර කලින් වார்த்தාවේ තියෙන ටික බලලා ගියා නම් මං හිතනවා ඒකේ තියෙනවනේ දැන් ඊයේ හිත දිව්වා මං ඒකට අමනාප වෙලා තමයි ආපස්සට ආවේ කියලා. එතකොට ඊළඟ දවසේදී හිත ඉගෙන ගන්න පටන් ගනීවි. එහෙනම් අමනාප වෙලා ආවා කියන අනේ එතනයි මෙතන ගැටේ තියෙන්නේ කියලා. ආපස්සට හිත ආවා කියන එක මම තා ඕක සිහියනේ. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අමනාපෙන් ආපු එකනේ. ඒකනේ ප්‍රශ්නේ. හිතන්නකො කවුරු හරි කෙනෙක් වොන්න ගෙදරින් එළියට යනවා. අර අපේ මම්ම කියලා. මොන කඩේ යනවා. අම්මා ගිහිල්ලා එනවාම නපෙලා. අන්න අපිට ප්‍රශ්නයක් එනවා. අම්මා කිසි ගාණකට සාමාන්‍ය දිට එනවා. අපි පොඩ්ඩක් බලනවා අම්මා සාමාන්‍ය ඉතිව ගන්න. ආන් ඒ වගේ සිද්ධියක් මෙතන තියෙනවා. හොඳේ. ඒකෙහිඳ අපි බලමු ඊළඟ වතාවේ හිත එනකොට හිත තේන්න දෙමු. හිත දුවන එක හිතේ ස්වභාවය නේද? එතකොට හිත දුවලා ආපස්සට එන එක හෝ එනවා කියන එක දැනගන්න එක ඒක තමයි සිහියේ ස්වභාවය. හිත දිවවා කියන එක අල්ලගත්ත එකම සිහියක්. ඒකමයි කියන්නේ. හිත දුවපු එක 80 තමයි ඒක වෙනම කතාවක්. එහෙමනම් අපි තරහ වෙන්න ඕනේ, අමනාපය ඇති කරගන්න ඕනේ හිත පිට යනකොටම. එහෙමයි. අන්න එහෙමනම් ඔන්න ඒක කියන්න පුළුවන් ලොජිකල්. නමුත් දැන් හිත ගිහිල්ලා ආපස්සට එනවා කියලා කියන්නේ ඇත්තම කියනවා නම් අපි 100ට ඇවිල්ලා තියෙන්නේ. ඒ එහෙම වුණාම ඒකත් එක්ක අමනාප වෙන්න ඕනේ නැහැ. ඒක ඇත්තටම මුදුන කුසල සිතුවිල්ල තියෙන්නේ. අපේ තියෙන අර නොදැනුවත්කමට අහිංසකම ඒක හන්ද තමයි අපි ඒකට දාගන්නේ අර අර අර අමනාප කොටස. අමනාප කොටස දාගත්තාම අපේ අර දැන් හිතන්නකෝ භාවනාව පටන් ගත්තා හිත පිට දිව්වා සිහිය ආවා ඊට පස්සේ සිහියේ ඉඳලා අපි ආපහු වුණ භාවනාව කරගන්න යනකොට දැන් සිහියට අපි එකතු කරලා දානවා මේකට වෙනම වෙනම වෛරස් එකක් වගේ එකක් එකතු කරනවා කොරෝනාව එකතු කරනවා ඊට පස්සේ මොකද ගන්න ඕන සිහිය කටල්ලලා යනවා එහෙනම් වැඩේ හරියන්නේ නැහැ කියලා පැහැරලා දානවා නමුත් බලන්න අපි සූක්ෂම වුණා නම් එහෙම මෙතනදී ඇත්තටම වෙලා තියෙන අපිට ආපසු සිහිය ආවේ. එතකොට ওই සිහිය එන්න ඒක තේරුම් ගියේ හිත දුවපු හන්දා. නමුත් අපි හිතනවා භවනා විදිහට දුවන්න බෑ. ඒක වැරදි. අන්න ඒකයි අවුල්. තේරුණේ? හිත දුවන එක සාමාන්‍යයි. ඒක හිතේ ස්වභාවය. ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි මම හිතනවද මට හිතනවද කියන එකේ තමයි අපි හොයන්නේ. මම හිතනවා නම් තමයි මෙතන කතන් කතන්දරේ පොඩ්ඩක් කචල් එකක් තියෙන්නේ. මට හිතෙනවා කියලා කියන්නේ ඒක හිතේ. ඉතින් හිත පිට ගියා කියලා දැනගත්තා නම් ඇති ඒක අමනාප නොවි. මෙහෙම ඉතින් කාලයක් යනවා ඔකට. හිතන්නකෝ දැන් ඔබට මේක වයස එක මේ කාලය තුලදී අපි හිතලා තියෙන දේවල් කොච්චරද නේ. ඉතින් ටොන් ගණන් ඇති බල බර වලින් දැම්මොත් එහෙම. ඉතින් ඒකෙන් ඉඳලා ඒ ඒ ඒ තියෙන අපේ කාටක් තියෙන පුරුද්දක් මේක. ඒ තියෙන පුරුද්දෙන් අයින් වෙන්න ඕක කාලයක් ගන්න පුළුවන්. හැබැයි මුල්ම කාලේ ඔබතුමිය කිව්ව දේවල් වලට වඩා දැන් හරි හරි පිළිවෙලක් තියෙනවා. නමුත් අර කමඨහන් වර්තාවේ ඔය ලියන කොටස් ටික මම පුළුවන් නම් සකස් කරගන්න අනුපිළිවෙලකට වගේ මම හිතනවා දැන් චුට් ඒ කියන්නේ 100 100ම ඕනේ නැහැ තාමට. අපි හිතමුකෝ කොටස් වශයෙන් හරි පිළිවෙලක් කරගන්න පුළුවන් එක කොටසක් විතර පිළිවෙලට කරනවා අනිත් කොටස මිස් කරගන්න. ඒ අනිත් කොටස නිකන් මැදින් මැදින් මැදින් දාගෙන අච්චාරු කරගන්නවා. එහෙම වුණාට ගාණක් නැහැ. අන්න එහෙම වුණා නම් ගාණට පෙළ ගැහෙන්න පටන් ගන්නවා මේකේ ඇත්තටම සිද්ධ වුණු කාරණා ටික මොකද්ද එහෙම හරියට ලියාගත්ත නම් එහෙම ඒක හිතේ නතර ඔය අදත් එක වැඩක් වුණා අද ඒක ධර්ම සාකච්ඡාවක් තිබ්බා. ඊපස්සේ ඒ වගේම ෆෝන් එක කටලා හරි මොකක් හරි එකක් වුණා. ඊපස්සේ කොමාරි ඒ ඒ ඒ පැත්තේ මට ආපහු කෝල් එකක් ආවා පස්සේ වෙලාවක. ඇවිල්ලා කියනවා මම එතකොට නම් ෆෝන් එක මොනවාද කරලා තිබ්බේ සයිලන්ට් කරලා තිබ්බේ. පස්සේ කොහොම හරි මට කියනවා ඊළඟට කතා කරලා සොයනන්ස මේ අර ඉස්සෙල්ලා සාකච්ඡාවේ අපිට අර වැරදිච්ච තැන මම ආපස්සට මතක් කරලා මතක් කරලා හොයාගත්තා. මේ ඒක ගැන මේ කියන්නේ කියලා. අන්න ඒ වගේ ඒ කියන්නේ සමහර අයට ඒක හොඳ තැනක් වෙන්නත් පුළුවන්. තව ඒ හිතට වර්ධනය වෙන්න තියෙන්නත් පුළුවන්. කොහොම නමුත් අර අපි ඉගෙන ගත්තට පස්සේ අපිට ආපස්සට රිවර්ස් කරන්න පුළුවන් විදිහේ මනසක් එනවා. එතකොට මේකේ වැරද්ද කොහෙද ප්‍රශ්නේ කොහෙද කියන එක හොඳට අහුවෙන්න නැත්නම්. ඉතින් ඒක එකක් අනිත් එක තමයි අර මුල්ම කොටස් වල වලදී ඔබතුමී කිව්ව ශරීරය රුදු වුණා නෑ ඊට කලින් කිව්ව ශරීරය ගැන තේරෙන්න පටන් ගත්තා නෑ ඊට කලින් කිව්ව ආස්වාස්ය සංස්වාස්ය තේරෙන්නේ අර හුස්ම වල සද්දෙන් සහ ඊළඟට ඒක හුස්ම අර ඇඟ උස්පහත් වෙන එකට යනවා කියලා හරියටම හරි කන්නාට බොහොම හොඳයි ඒකේ මම එකතු කරන්න ඕන දෙයක් තියෙනවා. හිත දුවන්න කාරණාවක් අපි ඉතුරු කරලා අනික් එකට යන්නේ කහන්ද තමා වෙන්න පුළුවන් අවුල තියෙන. උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම දැන් ශරීරයේ මුදු සහැල්ලු වෙනකොට එක කොටසක් අනිත් කොටස ගැන අපි අවධානමත් වෙන්නේ නැතුව මුදු සහැල්ලුවටම වෙලා ඉන්න ගියා කියන්නකෝ. ඒක හරියට ආ ඔහි සීතලයි එංගලන්තේ. හිතන්න සීතල කාලේ ටෙන්ට් එකක් ගහගෙන ගියා කියන්නේ කුඩාර මාසෙට කකුලෙලිය තියෙනකම්. ආන් මේ වගේ වැඩක්. එතකොට ඇතුලේ හීතලයි. නෑ ඇතුලේ ඇතුලේ සාමාන්‍යයෙන් ඉන්න පුළුවන්. එළියේ මොකුත් නෑ හීතල වැඩි. එතකොට කෝල්ඩ් එකක් ගන්න ඕනේ ඇතුලේ. ආන් ඒ වගේ අපි පුරුදු වෙන්න බලමු. අර අපේ මුදු සහැල්ලු කොටස් ටික හම්බ වුණාට පස්සේ ඒකට වෙලා ඉන්න බලන්න පුළුවන් තරම්. ඒක සංසල කියන්නේ මම අයින් වෙනකන් උතන්ට වෙලා ඉන්න කියලා. ඒකේ තේරුම තමයි ඒ හරියට ආවේ කොහොමද? ඇයි එතන බුදුයි කියලා කියන්නේ? අපි මුදුයි කියලා කියන්නේ අනික් දැන් බුදු නෑ කියන එකද? අන්න ඒ වගේ දේවල් එක්ක ටිකක් බලන්න පුළුවන්. අර ශරීරයේ ASCII යන්න බලන්න පුළුවන්. එතකොට හදිසියේ හරි හිත අමාරු තැනකට පනිනවා නම් අර මුදු තැනට ඇවිල්ලා ඔන්න පොඩ්ඩක් calm down වෙනවා. පොඩ්ඩක් පොඩ්ඩක් මධ්‍යස්ථ මතධාරී වගේ වෙන්න බලනවා හිත තැම්පත් කරගන්න බලනවා ඊළඟට අර අර අර රළු පරළු තැන් වලට පොඩ්ඩක් මේ බුදු සහැල්ලු අරගෙන යන්න උත්සාහ කරනවා වගේ දෙයකට කරනවා කියලා කියන්න අමාරුයි මට මූලිකව කරනවා කරන්න දඟලිලකුත් තියෙනවා නැතුවත් නෑ නමුත් ඒක වෙනකන් ඉවසාගෙන ඉන්න පටන් ඒක වෙනකන් අපි ඉන්න ඒක වෙන්ට දීලා ඉන්න ආන් ඒ විදිහේ ක්‍රමයක් පුරුදු කරන්න වුණාම අපේ හිතට එතකොට දුවන්ට දරත තනක් ආයේ නැහැ. මුළු ශරීරයම මෘදු සැහැල්ලු වුණා නම් ආපස්සට එහෙම කොහෙවත් හිතට අල්ලන්න හිතට ගැටෙන්න තැනක් නැහැ. හරියට අර ටෙන්ට් එක අස්ස අපේ මුළු ඇඟම ගත්තා නම් එහෙම ආයේ සීතලයි කියලා මේව කරන්න ආයේ තැනක් අපේ ඇඟේ නැහැ. අර ටෙන්ට් එක ඇතුලේ අපිට අර තියෙන උෂ්ණේ තියෙනවා. ඉතින් ඒක හින්දා ශරීරයට එන එක හොඳයි. හොඳයි ඔයයි ගියා ටික. බලන්න ඕන කමඨාන් වර්තාව 100%ක්ම නෙවෙයි. නමුත් පුළුවන් වෙන්න පුළුවන් ඔබතුමිය. මොකද ওই මාතෘකාවෙ ඉන්නේ හින්දා. බලන්න චුට්ටක් අනුපිළිවෙල වගේ ගන්න. එතකොට ඇත්තටම කියනවා නම් ওই මතක් වෙන එකේ ඔය කොච්චර මතක් කරන්න පුළුවන්ද කියනවනම් ඕක ඕකේ භවනාව තුල කරලා ඊළඟට ඕන සාමාන්‍ය ජීවිතයට දාන්න පුළුවන්. මම එහෙමත් කළා. එහෙම කරලා අවසානයේට ඕනනම් පුළුවන් සාමාන්‍ය ජීවිතේදී අපි යම් කිසි දෙයක් දැක්කා කියන්න. ඒ දකිනකොට ඒ දැකුපේක පිටිපස්සේ තිබිච්ච මතයක් තියෙනවානේ. රාගයෙන්ද, දේශයෙන්ද, මෝහයෙන්ද, මොකෙන්ද කියලා. ඒක පවා අපිට එළියට ඇදලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් දැක බලා ගන්න එක ස්පර්ශ කරන එක ඊළඟ මොහොතකදී එහෙම දෙයක් සිද්ධ වෙනකොට අර වගේ කෙලෙස් හටගන්නේ නැති විදිහට කටයුතු කරන්න ලොකු පන්නරයක් යනවා. ඒකෙන්ද ඔය ආපස්සට බලන එක මතක් කරන එක හොඳට කරන්න බලන්න. සමහරකට සම්පූර්ණ මේක කරන්න බැරි වෙන්න පුළුවන් කමක් නැහැ. චුට්ට චුට්ට මේවා කරන්න. හිතට එන්න පුළුවන් ආ දැන් මේකත් මම මතක් කරන්න ඕනේ මේකත් ලියන්න ඕනේ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් ලියන්න පොතේ. තාමත් කරදර කරන හැම දෙයක්ම තියෙන ඒ ඔක්කොම ටික ලියන්න. ඒක ඒක හරියට වෙනවා මට. මොකක් හරි අත්දැකීමක් ආපුවා මේක ලියන්න ඕනේ කියන එක භාවනාවස්සේ මතක් වෙනවා. ගණන් ගන්න එපා. මෙහෙම එකක් ඒ ලියනවා නම් ඒක ලියවිච්චාවයි නැත්නම් නැතිවිච්චාවයි අන්න ඒ වගේ අදහසකට ගියාම ඔබ ටික කාලෙදී අයින් වෙලා යයි. අපි තාම මේක තුල අර ඔන්ද බෝල් වගේනේ අප්පා. තාම වැට උඩනේ මේක කරයි දෝ නැද්දෝ අන්න ඒ වගේ. හරියට ප්‍රතිවික්ෂාව කියන එකට ශ්‍රද්ධාව ආහම ඉතින් ඡායනෝනට මම හිතනවා ඒ කාරණා ටික ප්‍රමාණවත් වෙයි කියලා උත්සාහ කරන්න නතර කරන්න එපා. හිමීටි හිමීට කරගෙන යන්න ඒ පුරුදු කරන සතිය සාමාන්‍ය ජීවිතයට ගන්න බලන්න. අපි හිමීට මම කොහොමද දකින්න ඇත්තටම ඔබතුමිය ඒ කතා බහ කරලා කමඨාන් වාර්තා ඉදිරිපත් කරනකොටම ලොකු උද්‍යෝගයෙන් මේක කරගෙන යනවා. වගේම ලොකු වෙනසකුත් වෙනවා කියලා. බලන්න සාමාන්‍ය ජීවිතේට මේක ගැලපෙන්නේ කොහොමද කියලා අල්ලන්න බලන්න පුළුවන් තරම්. හොඳයි. එහෙමයි ස්වාමීන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව පොඩි කාරණයක් මම අහන්නම්. අර මම දැන් ශරීරයේ සැහැල්ලු වෙලා අර අත් එහෙම තේරෙන්නේ නැතුණාම දැන් මේක කීප සැරයක් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ මගේ හිතට බයක් එනවා. ඒක මට ලොකු බාධාවක්. ආ. ඕක සාමාන්‍යයි නෝන. ඒ කියන්නේ අපි මීට කලින් ගියාපු නැති එකක් නේ ඕක. එතකොට ආත් නැති වේද කොහොමද කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඕකට ඕක වෙන්න වෙන්න අපි අර සාදර වෙනවා. ඕකට අර ඉංග්‍රීසි වචනයක් තියෙනවා ලොකහඳුල් පාවිච්චි කරන බී ප්‍රහයක් කියලා. ඒකට පෙර සූදානම්කින් යන්න ඕන. එහෙම එකක් වෙනවා ඒ වෙන. මේකෙන් අපි ඒ වෙනකොට කරන්න ඕන දේ ඒකට බය වෙන එක නෙවෙයි. ඒක වෙන්න පුළුවන් සාමාන්‍ය. අන්න ඒ එහෙම විදිහ අදහසකින් ගියාම චුට්ට චුට්ට හිත ඒ පැත්තට චුට්ට චුට්ට චුට්ට චුට්ට නැවෙන්න බලයි. අර ඔක පාළියේ තියෙන්නේ කොහොමද? අනුවිතක්කේති අනුවිචාරේති තථාතථානති හෝති චේතස. ඒ වගේ අර ඒ පැත්ත ගැන චුට්ටක් අදහස් දෙන්න දෙන්න හිත ඒ පැත්තට චුට්ට චුට්ට චුට්ට චුට්ට නැඹුරු වෙන්න බලයි. එහෙම වුණත් එහෙම ඒක අර සාමාන්‍ය දෙයක් බවට පරිවර්තනය වෙවි. කොහොමත් හිතට පුරුද්ද තියෙන්නේ නෝනා ඔය දරත ස්වභාවය තුළ අර පළු ස්වභාවය තුළ ඉඳලා නෙවෙයි. මේකත් එක්ක ඒකෙන් වෙනකොට ඒක හිතටත් අලුත් ආගන්තුක දෙයක් වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි වෙන්නේ. කොහොම නමුත් අර මූලිකවම අදහසක් දීලා යන්නේ ඒක හොඳයි. ඒකයි අර කමඨහන් වර්තාව හොඳ වෙන්නේ. එතකොට ඒක කියවල යනකොට ඔන්න අදහසක් එයි. ආ එහෙනම් ඊයේ මෙහෙම වෙනකොට බය වුණා එහෙනම් අද තීරු මෙහෙනම් බය වෙන්න ඕනේ නැහැ නේ. වගේ අදහසකට එන්න පුළුවන්. එතකොට වැදගත්කම තියෙන්නේ කලින් දවසේ කමඨාන් වාතාව ඊළඟ දවසේ භාවනාවට කලින් කියවන එක. ඒකයි බොහොම වැදගත්. එහෙමයි සම්මත. බොහොම පිං සිද්ධ වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ දවසේ කටයුතු සතියෙන් කිරීමට උත්සාහ කෙරෙමි. ස්වාමීන් වහන්සේ පෙර පෙර දින කමඨහන් වார்த்தාව කියවා තෙරුවන් වැඳ සක්මන් භාවනාව කිරීමේදී මුලදී සිත පිට යන බව දුටු වෙමි. ටික වේලාවකදී සිතට සිතුවිලි එීම අඩු වී නොදැනීම වාගේ පැමිණ යයි. පාදයේ සෙවීමේදී දැනෙන සැහැල්ලුව යටිපතුල පෙදෙසේ සීතල සීතල ගෙන යෑම ගෙන යෑමේදී තල්ලු කිරීමක් වගේ දැනුණා. තැබීමේදී ක්‍රමානුකූලව විලුඹ විලුඹ ප්‍රදේශයට ලොකු ඇඟිල්ල ප්‍රදේශයේ සිට පොඩි ඇඟිල්ල ප්‍රදේශයට දැනෙන තද ගතියට සතිය පවත්වමින් සක්මන් කළා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ මේ සුමානේ වගේ නිකන් අලුත් අත්දැකීමක් වගේ දැක්ක පාදයේ එසවීම කරනකොටම එතන 아무තු සිසිලක් සීතලක් ගතියකුත් දැනුණා. පැත්තකට වෙලා බලා ඉන්නවා වගේ ගතියකුත් දැනුණා. සතියෙන්ම පරයන්ක භාවනාව පටන් ගත්තා. එතකොට ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රස්වාසයේ නොදැනිලා හිසේ පහළ කොටසේ සිට ටිකක් පහළට සැහැල්ලුව දැනුණා. එම සැහැල්ලුව ක්‍රමානුකූලව ශරීරයේ මැද්දේ පහළ පෙදෙසතෙක් දැනුණා. මෙලෙස ටික වේලාවක් සිට ශරීරයේ ඉදිරිපස්ස දකුණු පැත්තටද වම් පැත්තටද සැහැල්ලුව පැතිරුවා. ටික වේලාවකදී ශරීරයේ ඉදිරිපස ප්‍රදේශයේම සැහැල්ලු වී ටික වේලාවකදී සම්පූර්ණයෙන්ම ශරීරය සැහැල්ලු වුණා. ක්‍රමානුකූලව මෙම සැහැල්ලුව වැඩි විය. ඊ타මත්ම සැහැල්ලු ගතියටපත් වීලා මට හිතෙන විදිහට විනාඩි 10ක් 15ක් විතර සිටිය කියලා හිතෙනවා ස්වාමීනි. ටිකක් සැහැල්ලුවේ අඩු වැඩි වෙමින් විනාඩි 45ක් පමණ භාවනා කළා. තව දවසක ස්වාමින් වහන්සේ මම අර සැහැල්ලුව ගෙන යනකොට ස්වාමීන් වහන්සේ අර අඩු වැඩි වීමක් කියලා කිව්ව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් අම ඒ අඩු වැඩි වීමට හේතුවක් වගේ අහුණා. එහෙමනම් දැනුම් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් සැහැල්ලුව සමහර වෙලාවට අඩු වෙනවා, එක්ක එක පැත්තක අඩු වෙනවා. ඊට පස්සේ වැඩි වෙනවා. අන්න එහෙම වගේ තමයි දුටුවේ ස්වාමීන් වහන්සේ. ඒක. හොඳයි. ඒ ස්වාමීන් වහන්සේ එක දවසක ඊළඟ දවසේ ස්වාමීන් වහන්සේ අර සැහැල්ලුව මැද ප්‍රදේශයට බලාගෙන ඉන්නකොට මට වම් පැත්තට දකුණු පැත්තට ගෙනියන්න බැරි වගේ දෙයක් ඇති වුණා. එතකොට මට ඉතින් නිකන් ඉබේම වගේ ඇති වුණා මේක මේ ඉබේම හටගන්න හේතුන් නිසා හටගන්න දෙයක් මට කරන්න බැරි දෙයක් කියලා. ඒ වුණා ටික වේලාවක් මෙම එක ටික වේලාවකින් නිකම්ම වගේ සිත සැහැ මේ ශරීරයේ සැහැල්ලු වුණා ස්වාමීන් මෙතේ ඔය වගේ ඉස්සල්ලා වගේ මිතින් තනින් තන සැහැල්ලු ඇතිවීම නැතිවීම දැකීමෙන් සිටියා සැහැල්ලුවේ සිටියේදීම දන හිසේ වේදනාවක් එකපාරටම ඇති වෙලා ශනේකින්ම නැතිවීම දැක්කා පිටේ ඉහළ ප්‍රදේශයේ පහළ ප්‍රදේශයේ දනහිස වේදනාවෙන් දැනීමේදී එදෙස බලා සිටීමේදී ක්‍රමානුකූලව වේදනාව නැති වෙන හැටි දැක්කා. ඒ අතර සැහැල්ලුවකුත් ඇති වුණා. ඒ ප්‍රදේශයේ සැහැල්ලුවකුත් ඇති වුණා. ටික වේලාවකදී සිත කය නොසන්සූ වූ බැවින් ඉරියව් සතියෙන්ම මාරු කළා. විනාඩි දෙකකදී තුනකදී පමණ එලාන් මේක නාද වීමෙන් භාවනාව නැවතුවා ස්වාමී. ඒ තමයි මාගේ කමටහන් වාර්තාව ස්වාමීන් වහන්සේ. උපදේශ බලාපොරොත්තු. මම විශ්වාස කරනවා යොසීම කියන කාරණාව පැත්තට ගොඩක් දැන් හිතේනවා කියලා. ඒ සහලෝ කියන දේ නැත්නම් පස්සබ්දි ගුණය ඇති කරගන්න ගොඩක් විපුලක් වෙන්නේ ඒක. ඉතින් ඒක එන හැටි, ඒක තියෙන හැටි, ඒක පතුරවන හැටි වගේම අද ලස්සන කතාවක් කිව්වා සැහැල්ලුව කියන දේ තිබ්බා වුණාට ඒක එන්න එන්න වැඩි වීම සහ අඩු වීම කියන එක දැක්කද. ඒක බොහොම හොඳයි. ඒකට අපි මේ ඉගෙන ගන්න බලන්නේ ඔය කියන පස්සද්ධි ගුණ ශරීරයේ වර්ධනය කරගන්නේ කොහොමද සහ අර තියෙන වේදනාත්මක ස්වභාවයන් ටික පස්සද්ධි ගුණයෙන් බැහැර කරගන්නේ කොහොමද කියන කාරණාවයි ටික. ඒකට මේව හොඳ ලක්ෂණ ටික. වේසීමේ හොඳ ලක්ෂණ ටික. ආන් ඒවා පොදු කරගන්නේ කොහොමදයි. එහෙම එහෙම කරගෙන යනකොට ඊට පස්සේ ඔය කියන ශාරීරික සීමාව කියන ඒ ස්වභාවය එක මේක පුළුවන් තරම් අපි කරගෙන යන්න බලමු. මම එහෙම කියන්නම් ඊට පස්සේ අපි බලමු කව මොනවා හරි මේකට එකතු වෙවි වගේම ඔය කියන කාරණා කරගෙන යනකොට ඒවාට වැටබඳින තව මොනවා හරි මානසික ධර්මතා ටිකක් තියෙනවා මානසික සංඝටක ටික. ඒකට චිත්තක් අවධානමත් වෙන්න බලන්න ඕන ඒ ඒව මොනවද කියලා. මම ඒකයි හැව්වේ අර අර අර අර අර කියන සැහැල්ලුව අඩු වැඩි වෙන්න මොකක් පිළිහෙතු මේ වගේ කියලා. එතකොට ඒ ඒ වගේ පිටිපස්සේ ඉඳලා අපි අර තල්ලු කරන මොකක් හරි එකක් තියෙන්න පුළුවන්. අපි උසිගන්නන වගේ බාගුලා අන්න ඒ ටික අපි චුට්ටක් අල්ලගන්න බලමු. ඒක තමයි ඕකේ අස්සේ තව අපිට කිවි දෙන්න පුළුවන්. මම ඒකයි මේ කියන්නේ. තව ඔය කියන ස්වභාවය අස්සේ අපිට තව තව තව තව ගැඹුරට පුළුවන්. තව තව හාර උස්සල වගේ හොයාගන්න පුළුවන්. අපි සෝවන්තර බලමු හිමීට කරගෙන යනවා. ඒකම අර සක්මනේදී අර කියාපු කොටස් ටික බොහොම හොඳයි. එතකොට අපේ පාදයේ තියෙන අවධානය අර එන්නේ එහෙම ඔක්කොම එන්න පටන් ගන්නවා. වගේම සමහරක් වෙලාවට ශරීරයේ බර පැත්තට ගන්න ගියොත් එහෙම අපිට තේරෙන්න පුළුවන් ඒ කියන බරත් පැත්තෙන් පැත්තට මාරු වෙනවා වගේ මොකද යාන්ගේ වගේ දෙයක් තේරෙන්න පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ අවධානය පැත්තෙන් ගත්තොත් එහෙම ඇහැට දාලා ඒකෙන් තවත් එකක් පල්ල ගන්න පුළුවන් විශ්න පැත්තෙන් ගත්ත කියන්නකො පිටියකට පිටි වෙනකොට පිටියකින් ඈත් වෙනකොට අන්න ඒ වගේ ගොඩාක් කරනවා ටික මේකෙන් ගොඩක් කාරණාවල් වගේක් ඔක අස්සේ සිහිය හැටියට ගන්න පුළුවන් වෙන විදිහට අපිට එළියට එන්න ගන්න. එතකොට නම් මේකේ තේරුම අපිට අර දැන් අපි හිතන කමටහන සක්මන කියන අඩිය තියෙන එක විතරක්ම වුණාට නෑ ඊට වඩා තව පිටවන්න ගොඩක් ගොඩක් කාරණා මේකේ අපි තියෙනවා කියන එක එළියට එළියට එළියට එළියට එන්න බලන්න. ඒක හරියට ආනපානේ අපි කරන්න කියනකොට ඊටට වඩා ගොඩක් දේවල් අපිට තිබ්බ වගේ සිහි පිහිටවට සක්මන තුලත් මේ වගේ කාරණා බොහෝමයක් අපිට අහු වෙන්න පටන් ගන්නවා. අපි බලමු මේ ටික තවදුරටත් එකතු කරගන්න. පුළුවන් තරම් කමටන් වර්තාව කියවල යනවා කීපේ හොඳයි යන්නේ. ඊට පස්සේ ඒක එතකොට ඔබතුමීටම තේරෙවි ඒක තුළ තියෙන වෙනස. මොකද කමටහන සුද්ධ වීම වෙනවා ඒක කියවනකොට. ඒක හරියට අපි හිවිතුම කරගෙන යමු. හොඳයි. දැන් හදිස්සි නොවි ඉන්නවා කියන තැනට මම හිතනවා සිතින් පවතිනවා කියලා. ඒක බොහොම හොඳ ලක්ෂණයක් හැටියට මම මතක් කරන්න කැමතියි. ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතේට පුළුවන් තරම් ගන්න බලන්න ඕනේ. එතකොට ඔය කියන හදිස්සි නොවි ඉන්නවා කියනවා වගේ එක දැන් සාමාන්‍ය ජීවිතය තුළදී යම් යම් වෙලාවට භාවිතයට ගන්න පුළුවන්. භාවිතයට එන්න පුළුවන් ගන්නකත් වෙනවා. ආන් ඒ වගේ අවස්ථාවන් ටික සුප්පක් අල්ලගන්න බලන්න. එහෙම එකක් හම්බ වුණත් එහෙම කොහොමද උදේ? එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං. නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මගේ අමතමල වාර්තාවක් ඇටියට මම සටහන් කරගත්ත නැහැ මට තියෙන්නේ සක්මන් භාවනාව පිළිබඳ සක්මන් භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ දැන් පාදයේ ඔසවනකොට සහැල්ලු බව ඉදිරියට ගෙන යාම පහළට සල්ලු කිරීම ලැබීම ඔය හැම අවස්ථාවකම ස්වාමීන් වහන්සේ බොහෝම සිහියෙන් සිද්ධ වෙනවා එතකොට අර පය තැබෙන කොටත් ඒකේ අර පොළව තෙතනන් ඊළාට සීතල ස්වභාවය ඒකත් දැනෙනවා ඔහොම ටික වෙලාවක් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ බොහොම සිහියෙන් ඒක වේගයෙන් අර සිතේ වෙනස් වීම කය වෙනස් වීමයි දෙකම දැක දැක ඉන්නකොට ඒක අවස්ථාවක තමයි මම මේ සක්මන් භාවනාවේ යෙදුනට එකතන එකතන ඉන්නවා එකතන එකතන විදින වගේ මට හැඟීමක් දැනුනේ ස්වාමීන් වහන්සේ. එන්නේ ඒ ස්වභාවය තමයි මට වහන්සේගෙන් පැහැදිලි කරගන්න ඕනේ. දැන් මම සක්මන භාවනාවේ යෙදෙනවා මේ විදිහටම සතියෙන්. එතකොට අර එකතන ඇවිද්දට මම එකතන එකතන ඇවිදින ස්වභාවයක් තමයි මට තේරුනේ. ඒ ගැන ස්වාමීන් වහන්සේ මහන්සියකින් උපදේශය. එතකොට හිතන්නකෝ අපි දැන් එහෙමයි. හිතන්නකෝ දැන් ඔබතුමිය ඔය කියන සක්මන කරගෙන යනකොට වම් කකුල තියෙනවා ඊට පස්සේ ඇඟිලි තියෙනවා කකුල ඔසවනවා දකුණු කකුල තියෙනවා ඒක ඉස්සරහට යනවා ඔසවනවා ඒ විදිහේ ස්වභාවයක් වුණා කියන්නකෝ ඔය ඔය කරන ස්පර්ශ කිරීම එතකොට බලන්න එතකොට අර සිද්ධ වෙන ක්‍රියාදාමයක් හැටියට වම් කකුලට සහ දකුණු කකුලට කියන දෙකටම සිද්ධ වෙන්නේ එකහ සමාන දෙයක් හන්දා හිතට හංගින්න පුළුවන් හිතෙන්නත් පුළුවන් බවද මේ එකතන යෑමක් වගේ තියෙන්නේ කියලා මොකද ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නමුත් වෙනසක් විශේෂ වෙනසක් නැති හින්දා ඔව් සමහර විට ඒක හින්දා වෙන්න පුළුවන් ඔය වගේ දෙයක් තේරෙන්නේ මම ඕකට පොඩි අදහසක් මෙහෙම කියන්නම් ඔබතුමිය බලන්න අඩියේ පළවෙනියෙන්ම කොහෙද දිව තියෙන්නේ? ඊළඟට කොහොමද තියෙන්නේ? අවසානයේ කොහොමද ආන්නේ හැටියට ඕක කඩන්න. ඒක හරියට අර බලන්නකෝ අපිට ශරීරයක් ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක කැලියට කඩන. කොටස් කිහිපයකට කඩනවානේ. කොහෙද කඩලා විවේචනය කරනවානේ. විභජ්‍යවාදී භෝගෝතම කියලා බුදුරජාණන් අනුකුත් කියන්නේ. ඉතින් ඒ වගේ ඕකේ කියන ඒ කොටස් ටික චුට්ටක් තවදුරටත් විස්තර කරගන්න බෑ. තවදුරටත් බෙදලා බෙදලා දකින්න බලන්න. අන්න එතකොට අලුත් විශේෂත්වයක් අහු වෙන්න පුළුවන්. කොහොම නමුත් භාවනාවේ විශේෂ වැරද්දක් කියලා නම් කියන්න බෑ. ඒක එක්තරා විදිහට අර හිතෙන එකක් විතරයි. ඒක බැහැර කරලා දාන්න අපි එතකොට ගොඩක් වෙලාවට අවධානය යොමු කර ගන්නට හොඳ වෙන්නේ සහ වුණා වෙන්නේ ඒ සිදුවෙන ක්‍රියාවලිය පැත්තටයි. සිදුවෙන ක්‍රියාවලිය කියලා කියන්නේ අපි අර සිහියෙන් ඉන්න ඒ ස්වභාවයන් ටිකටයි. ඒක එතකොට සිද්ධ වෙනවා නම් එතන තමයි. පුළුවන් නම් බලන්න ඊළඟ වතාවේදී අර කියන හැටියට කමටහන් වාර්තාවක් වගේ සකස් කරගන්න හෝ අදුමතරමේ භාවනාව කරලා ඉවර වෙලා භාවනාව පටන් ගත්තේ කොහොමද ඊළඟට මොකද වෙන්නේ හෝ ඊළඟට මොකද්ද කළේ මොකද වුනේ ඊළඟට මොකද්ද කළේ මොකද වුනේ ආන්ගේ ආකාරයට ඒ මතකයේ තියෙන ටික පෙළ ගස්ස ගන්න බලන්න මතකයේ ආවර්ජනය කරගන්න බලන්න ඒක ලොකු උපකාරයක් එහෙමයි ස්වාමීනාස බොහොම පිං භාන්ත නමස්කාර වේවා. පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. මගේ සම්ප්‍රාණ වර්තනව සුපුරුදු පරිදි උදේසවස බුදුන් නැඳ මෛත්‍රී භාවනාව කර පරයන්කට යමු වුණා පිටත ශබ්ද ඇහුණත් බාධාවක් මේ නැහැ. කය දේශ බලා සිටින විට පුර කුහරය තුර හුස්ම රැල්ල පෙනහළ තුලට ඇතුල් වෙන සහ හැටි සහ පිට වෙන සැටි දැනුණා. ඒ ටික වේලාවකින් නොදැනී ගියා. මෙසේ කය දෙස බලා සිටින විට සිතුවිලි පිටතට යන සැටිත් නැවත කය තුළට එන සැටිත් දැක්කා. සමහර අවස්ථාවල සිතුවිලි පිටතට යන අවස්ථාවේම දැක ගන්න ලැබුණා. ආයාසකින් තොරවම නැවත සිත කය තුළට යොමු වුණා. ගිය සතියට සාපේක්ෂව සිත පිටතට යෑමේ අඩුවක් දැනුණා. මෙසේ කය පුරාම සිත යොමු කරන විට උරස් කුහරයේ සහ අත් දෙකේ අද ගතියක් දැනුණා. මට අත් දෙක දැනුනේ ලී දැණ්ඩක් වගේ. මේ ආකාරයට කය දෙස උපේක්ෂාවෙන් බලා සිටියා. සාමාන්‍ය වේලාවකට පසුව අත් දෙක සාමාන්‍ය තත්වයටපත් වුණා. කයේ තද ගතිය පැවතුණා. විනාඩි 30ක පමණ කාලයකට පසු භාවනාවෙන් අයින් වී ප්‍රත්‍යක්ෂ කරන විට ක්‍රමයෙන් කයේ තද ගතිය නැති වී ගියා. අපි ඔය තදගතිය කියලා කියන්නේ ශරීරයේ අවසරයි. ශරීරයේ බාහිර පැත්තද නැත්නම් ඇතුළෙන්ද? ඇතුළ පැත්ත ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ උරස් කුහරයේ උරස් කුහරයේ කොටස ඇතුළ ඇතුළ කියන්නේ ඒ උඩ කොටස සම්පූර්ණයෙන්ම නිකන් තදගතියක් දැනෙන. අද උදෑසන භාවනාවට යොමු වී කය දෙස බලා සිටින විට කය තුලින් යමක් වාෂ්ප වී කය හැකිලි යනවා වගේ දැනුණා. උපේක්ෂා සහගතව ඒ දෙස බලා සිටියා. කය කිසිම හැඩයක් නැති පතුරක්සේ පෙනුණා. කය දෙසටම සිත යොමු කරමින් සිටින විට එය ක්‍රමයෙන් වෙනස් වී සාමාන්‍ය තත්වයටපත් වුණා. ඉන්පසු කයේ තනින් තැනට සිත යොමු කරමින් නිහඬව සෑහෙන වේලාවක් බලා සිටියා. එවිට සිත සංසුන් ගතියක් දැනුණා. සෑහෙන වෙලාවක මෙසේ සිට භාවනාවෙන් අයින් වුණා. අනෙක් දිනවලදීද භාවනාවට යොමු වී නිහඬව කය දෙස බලා සිටින විට කයේ තනින් තන සිදුවන සුළු සුළු කම්පන හා චංචල ගති දකිමින් සිටිනවා. මේ සෑම දිනකම භාවනාවේදී අත්දකින දේ උපේක්ෂා සහගතව බලා සිටිනවා. එමෙන්ම මම සෑහීමකටපත් වෙනවා. එදිනෙදා සිදු කරන දේවල් ගෙවල් අතු කෑම මල් කැඩීම තේ තැදීම තේ පානය කිරීම දක්නැදීම ආදී ක්‍රියාවලදී හැකි තරම් සතිය පවත්වා ගැනීමෙන් ගනිමින් කටයුතු කරනවා. එතරයි සාමින්හන්ස තෙරුවන් සරණයි. අම්මේ දැන් ওই සාමාන්‍ය ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට හිතට බල කරලා කියන්න ඕනේ සතියෙන් ඉන්න කියලා එහෙම බල කිරීමක් නෑ ස්වාමීන් වහන්ස. දැන් අර සාමාන්‍යයෙන් මතක් වෙනවා මේ මේක සිහියෙම කරන්න ඕනේ කියලා මතක් වෙනවා. බල කරන්නම අවශ්‍ය නෑ ස්වාමීන් වහන්ස. ඒ මතකේ එන්නේ අම්මේ අම්මට අතට අහු වෙන දෙයක් හින්දාද කනට අහු වෙන දෙයක් හින්දාද දකින්න දෙයක් හින්දාද මොකක් හින්දාද දැන් අතු ගන්න ගන්නකොට නම් ස්වාමීන් වහන්සේ කොස්ස අතට ගන්නකොටම ඒක මතක් වෙනවා දැන් මල් කඩන්න ගිහිල්ලා මල් ගහ දිහා බලනකොට එතකොට මතක් වෙනවා. ඉතින් එතකොට මල් කඩන එක එක සිහියෙන් අර ශබ්දය, ඒ දේවල් දෙක දෙක මෙයා වෙනවා. එතකොට දැන් දත්ම දිදි වගේ වුණත් ඒක අත අතට ගන්නකොටම මතක් වෙනවා. ඒ කියන්නේ මම මම අහන්නේ දැන් මේ අපේ තියෙන ඉන්ද්‍රිය හයක් එහෙමයි. ඕකේ ඔය කියන සිහියට එන සිහිය සති ආගම කියලා කියනවා. සිහියට එන පාර අපිට පෙන්නන ඉන්ද්‍රියක් තියෙන්න ඕන. ආයතනයක් තියෙන්න ඕන. ආයතනයක් තියෙන්න පුළුවන්. එහෙමයි. එතකොට අන්නේ ඒ ආයතනේ අල්ලගත්ත නම් ඒකේ තේරුමන්නේ මේ වට පිටාව තුළදී හෝ ඒ කියන වැඩේ තුළදී ඒ කියන ආයතනේ හරහා සතිමත් වෙන්න පුළුවන් කර්මී tempatකමක් අපි ගාව දැන් තියෙනවා. හරි? දැන් උදාහරණයක් විදිහට අම්මට මල් ගහ ගාවට යනකොට නම් සිහියෙන් ඉන්න කියන එක එන්නේ ඒක තේරුම අපි දකින්න රූපයත් එක්කයි ඒක මේ සිහියට ඔන්න කිට්ටු කරලා තියෙනවා එහෙමයි දැන් කොස අතට ගන්නකොට ඒ ඒ අතට ගන්න දැනෙන ස්පර්ශයත් එක්ක නම් මේක වෙලා තියෙන්නේ ආ එහෙනම් ඒක තේරුම තවත් එකක් තියෙනවා කියලා අන්න ඒ වගේ කියන්නේ මම මේක කියන්න හදන්නේ මේ 아무තු මොකක් කරන විද්‍යාවක් නෙවෙයි සිහියට එන කාරණා අපිට තව තවත් පැතිවලින් අල්ල ගන්න පුළුවන්. ඕක ඕක භාවනා විදිහට අපි ඔහොමයි කරේ. අර ඉස්සෙල්ලා හිත දුවනකොට ඒක හරහා ඔන්න සිහියට ආවා. හිත දුවාපු හන්ද හිත සිහියට ආවා. හිත දුවපු එකට තරහ වෙච්ච හන්ද සිහියට ආවා. අන්න ඒ වගේ දැන් අපි අල්ලන්න බලමු සාමාන්‍ය ජීවිතේදීත් එහෙම තියෙන මොනවා හරි කාරණා තියෙනවනම් ඒ ඒවට කිට්ටු කරගන්න. හොඳයි? ඊළඟ අතරසන්න සමා වෙන්න. දැන් එතකොට දැන් තේ ගුණකට කෝප්පේ අල්ලනකොට රස්නේ දැනෙනකොට ඒ ස්පර්ශය දැනෙනවා. එතකොට දැන් තේක බොනකොට ඒකේ රසය දිව දැනෙනවා ස්වාමින්වහන්ස. එතකොට දැන් ඒකදී දැන් තේක බොනකොට ප්‍රබෝධයක් වගේ එහෙම දැනෙනවා නම් එතකොට ඒක නිකන් මනස ක්‍රියාකාරී වෙනවා. ඒ වගේ එකින් එකට ස්වාමින්වහන්ස දැන් අතු ගන්නකොට ශබ්දය ඇහෙනකොට කන එතන කනට දැනෙන ශබ්දය ඒ වගේ ස්වාමිනාංශ එකින් එක ඒක දැනුවත් වෙනවා. ඒක හොඳයි යම හැබැයි අර මේකටද යන්නේ මේකටද යන්නේ කියලා හොයන්න ඕන නැහැ. නිකන් අර නිකන් බොහොම පොඩ්ඩක් පොඩ්ඩක් නෝටිස් කරමු. චුට්ටක් කරා. චුට්ටක් විතර. උදාහරණයක් ඇරෙද්දී දැන් අතු ගන්න පටන් ගත්තේ පටන් ගන්නකොට කොහෙන්ද මේ කාලේ. අන්න ඒ වගේ අපි චුට්ටක් විතරක් අල්ලන්න බලමු. නැත්නම් හැම එකම දාලා බලන්න යන්න එපා. ඒක හිතට හිතට දුවන්න කරන ආරාධනාවක් වෙන්න පුළුවන්. ඒක නේද? ඊළඟට පරයක භාවනාව එහෙම ගැන කියාපු ටික උදර කුරේ තුල තියෙනවා ඒව තේරෙනවා කියලා කිව්වා. ශරීරය අර දැඩි බවක් රළු බවක් වගේ තේරෙනවා කියලා කිව්වා. සමහර විටක ඔබතුමිය භාවනාව පටන් ගන්නකොටම සෑහළු වගේ අඳුමක් ඇඳලා ඊට පස්සේ ඉස්සෙල්ලාම ශරීරයේ ටිකක් අර රල්ගුරුල් අර ගන්නවා කියලා කියන්නේ පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කියන කම්ෆර්ටබල් කර ගන්නවා කියලා. අන්න ඒ වගේ චුට්ටක් බැලුවා නම් එහෙම ගොඩක් හොඳයි මම හිතනවා මුලින්ම සකස් කරගන්න තිබ්බා. මට මතකයි මම ධර්ම සාකච්ඡා කරන්න සුදුහම්දුර කෙනෙක් ඉන්න. උන්වහන්සේ භාවනා කරන්න කලින් හොඳට හොඳට වාඩි වෙලා අද්දෙක් එහෙම තියාගෙන මේ හොඳට උරහිතේම හොඳට ඒකට මෙහෙට කරලා පොඩ්ඩක් බඩලා ඔය බඳු පැටියෙම චුට්ටක් ගුරුරු කරලා අන්න ඒ වගේ ඒ කියන්නේ කොහොමද යන්නේ නැහැ නේද? ඉතින් ඒකින්ද අන්න ඒ වගේ චුට්ටක් අර ශරීරයේ ඉස්සෙල්ලා මුරුදු ස්වභාවයකට පත් කරගෙන හිමීට හිමීට සුපිසිත කරගන්න පුළුවන් නම් හොඳයි මම හිතනවා. ඔක ඇරත් හැමදාම තියෙන හිතුත් නෙවෙයි. ඔකට කොහොම තියෙන දෙන එක තමයි හොඳ. නමුත් ඊට මූලිකවම තියෙන ප්‍රතිකර්මයක් හැටියට අපි බලමු අර වගේ භාවනාවට එන්න පෙර ආතිය චුට්ටක් පොඩි පසදි දිනකට කරගෙන හදලා දෙන්නා වගේ. එහෙම නැත්නම් ඒකත් එක්ක ඉන්න බලාවි. ඊළඟට අපිට තේරෙන ප්‍රමාණය පරුස භාවයක් වුණත් කමක් නැහැ, සියුම් හරි කමක් නැහැ. පුළුවන් තරම් ඒකත් එක්ක ඉන්න බලන්න, ඉන්න බලන්න ප්‍රයෝජනා කරනවා. ඊට පස්සේ ඒක පුළුවන් තරම් අපි බලමු ශරීරයේ තව තව තැන් වලත් ඒ විදිහට තේරෙනවද කොහොමද කියලා අල්ලගන්න. ඒකද බොහොම හොඳයි. මොකද ඔය කියන හැටියට මුල් කාලේට වඩා අමාරු හිත දුවනවා කිව්ව එහෙම දැන් හරි හරි අඩු වෙලා තියෙනවා. ඒ කාලේ ගොඩක්ම ඒ වගේ ප්‍රතිපාරණාවක් එක්ක කතා කළා. නමුත් දැන් හොඳ නෑ. ඒක බොහොම සන්තෝෂයක් අතරම තියෙනවා. ඉතින් මම අපේ හිත අතරම කියනවා නම් වැඩෙන වේගයක් තියෙනවා. එක එක්කෙනාට ආවේනික වෙච්ච එක එක්කෙනාගේම වේගයක් තියෙනවා. අපි ඒක හරියට අල්ලගත්තා නම් මේ ගමනෙන් හරි ලේසියි. ඒකින්ද ඔකට අපි හිමීට වැඩෙන්න දෙන්න අපිට පුළුවන් කාරණේ හිමීට මේටි සිදු කරනවා. බොහොම හොඳයි ඒක නිවිදියේ. ප්‍රමාණය ඇති මට තේරෙන්නේ නැහැ විදිහට වැඩි කරගෙන පුළුවන් සතිමත් වෙන්න බලන්න තමන් ගාව තියෙන දේවල් වලින් කරන දේවල් වලින් තියෙන දේවල් වලින් දේවල් වලින් සතිමත් වෙන්න බලන්න. ඒකෙන් පුරුදු කර බලන්නකෝ. එමයි ස්වාමීන් වහන්සේ පෙරම් තමයි බොහොම පින්න වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ, පෙරුවන් සරණයි. ආ, පෙරුවන් සරණයි. පෙරුවන් වරදක් නැහැ ස්වාමීන් වහන්සේ. පෙරවන් නැදලා පරියංක භාවනාව සුපුරුදු පරිදි පටන් ගන්නවා. තම මුලින්ම කයට සිත තබාගෙන ටිකක් වෙලා ඉන්නවා. එවිට සිත පිට යන වාර ගණන අඩු වෙනවා. එහෙම ටිකක් වෙලා ඉන්නකොට ක්‍රමයෙන් සිත නාසිකාග්‍රේට හෝ පපුව උස උස් පහත් වෙන ස්වභාවයට සිත ගන්න පුළුවන් වෙනවා. සමහර දිනවල කෙලින්ම නාස්කාග්‍රයට සිත තබා ගන්න පුළුවන්. සමහර විට මුලින්ම පපුව උස් පහත් වන ස්වභාවයේ සිත තබාගෙන ඉඳලා පසුව විනාඩි කිහිපයක් විනාඩි 4ක් 5ක් ගත වුණාට පස්සේ නාසිකාග්‍රයට සිත ගන්න පුළුවන් වෙනවා. සිත පිට යෑම සාමාන්‍ය පරිදිම සිදු වෙනවා. නමුත් මම එය බාධාවක් කරගන්නේ සිත පිට යන අතරම සමහර වෙලාවට ආනාපානියත් බලා ගන්න පුළුවන් වෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ස්වාමීන් වහන්සේ මට තියෙන වර්තමාන ප්‍රශ්නේ තමයි හුස්ම දැනෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙගෙන ගිහිල්ලා නින්දකට වගේ නින්දකට වගේ ෂණයක් නින්දකට වගේ ගිහිල්ලා ෂණ නින්ද ෂණයක් වගේ බොහොම කුඩා කාල පරිච්ඡේදයකදී ගැස්මක් ඇති වෙනවා. ඇති වී නැවත හුස්ම ගැනීම අර මුල මුල මුල මුල ඉඳලා වගේ පටන් ගන්නවා. මම ඉහත කී මම ඉහත කී ගැස්මට ශරීරය සුවල්ප වශයෙන් සෙලවෙනවා. මම නොඑක ආකාරයෙන් මේක නිින්දක්ද කියා බැලුවා. මට තේරෙන ආකාරයට මෙම සිදුවීම නිින්දක් නොවේ. කරුණා කරුණා කළ මෙම අවස්ථාව පැහැදිලි කළා මට උපදෙන් උපදෙස් දෙන මෙන් ඊටා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමී. මෙහෙම මුල් කාලයට වඩා ඇත්තටම කියනවා නම් හරිම ෂෝක් දැන් භාවනාව ගැන ඔබතුමාගේ තියෙන අදහස හරි මධ්‍යස්ථම තමයි. එතකොට තවමත් අර ශරීරය තේරිලා ආනාපානයට එනවා කියන එකක් කියනවා. එතනටන් අර උපින්දීම හැකිලිමට උත්පහත් වීම තේරිලා ආනාපානයට එනවා වගේ සමහර දවස්වලදී නිකම්මත් ඒකට යවිලා යනවා කියලා කියනවා. කොහොම නමුත් එකම කාරණාවක බොහොම සුළු වෙලාවක් තමයි ඉන්න පුළුවන්කම තියෙන්නේ හිතකට. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක හින්දා දැන් ආනාපානය තුල ඒ ආස්වාසේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මැද ගිහිලා අගටත් ඒ අග කියන්නේ ප්‍රාස්වාසේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මැද වෙලා ආපස්සේ කෙලවටත් කියන ඒ හැම වෙලාවකම ඕකට වචනයක් කියනවා අබිරමණය කරනවා කියලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් කාරණාවක කියනවා නම් අපේ හිත එහෙමනම් අපේ හිතට ලොකු විවිධත්වයක් වෙනසක් තියෙනවා. නමුත් ඊට වඩා අර ශරීරයේ ගැස්මක් වගේ වෙලා ශරීරය දැනෙන්න මතුවෙන්න පටන් ගන්න එකේ සංඥාවක් එන්න පුළුවන් මං හිතනවා. තවමත් ආනාපානය දැක්ක නමුත් දකින්න පුළුවන් වුණා තාමත් ශරීරයට අවධානය ලක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් ශරීරය කියන්නේ රළුනේව. ඒක රළු ස්වභාවයක්. පද එකක්. නමුත් ආස්වාසේ සහ ප්‍රාස්වාසේ කියලා කියන්නේ අතිශයින්ම සියුම් එකක් පේන්නේ නැහැ. නමුත් ශරීරයක් පේන්නත් තියෙනවා වරකුත් තියෙනවා. ඉතින් අන්න ඒකෙන් දා ආස්වාසේ සහ ප්‍රාස්වාසේ තේරෙන එක හොඳයි. ඒක තේරුණාට ශරීරයත් ඔය අතරින් දැනෙනවා නම් ඒකත් හරි අපි බලමු ශරීරය තුල අපිට එහෙට මෙහෙට යන්න පුළුවන් මාත්. රටේ ශරීරයේ අත නම් ඒ අතේ කොටස් තියෙනවා ඇඟිලි තියෙනවා අන්න ඒ වගේ අනික් අත තියෙනවා අතට සම්බන්ධ වෙච්ච බාහුව තියෙනවා ඒ උරහිස තියෙනවා අන්න ඒ වගේ ඒ ඒ පැතිවලට එතකොට සිහිය තුලින් අපිට ඇස් එක පියාගෙන යන්න පුළුවන්කම තියෙනවා මේ ඉන්නේ කාරණපස්සනාව තමයි අන්න ඒ වගේ හිතට පොඩ්ඩක් අපි අර ක්‍රියාත්මක වෙන්න උගන්වමු එහෙම නැති වුණාම හිත අර ඒකාකාර වගේ වෙන්න වුණාම ටිකක් එයා අර අපි ඉන්න සිහියෙන් අයින් වෙන්න වගේ බලන්න පුළුවන්. නමුත් අර අපේ ලොකු උමනාවක් තියෙන භාවනාවට එන්නත් එක්ක ගැස්මකින් වගේ එකකින් ආපස්සට භාවනාවට එන්නත් පුළුවන්. ඒකෙන්ද මේ යෝජනාව තමයි අර ශරීරය තුළ තියෙන ඒ අවධානය පුළුවන් තරම් හදාගෙන ආනාපානයට ආවනම් එහෙම අපේ හිතම හිත තුළම අර අපි කියන්නේ ෆවුන්ඩේෂන් එකක් කියන හොඳ අඩිතාලමක් හැදෙනවා ශරීරය තුළ තියෙන රළු ස්වභාවයන්ගෙන් මිදලා ඒ ඒකෙන් නිදිච්ච බුදු ස්වභාවයකට වෙලා හිත හදාගන්න කියලා. ආන් ඒ වගේ එකකට එන්න ලේසි වෙයි කියලා මම යෝජනා කරන්න කැමතියි. බලන්නකෝ තාත්තේ ඊළඟ දවසේ ඒ ඒ ආනාපානෙ දැනෙනකොට ඒ දැනෙන කොටසත් එක්ක ශරීරයේ කොහෙද කොටස් දැනේවි අනිවාර්යයෙන්ම. ඒ දැනෙන ටිකත් එක්ක පුළුවන් නම් අවධානමත් වෙන්න බලන්න. ඉඳලා හිටලා හිතාමතාම වගේ ආනාපානෙට ගිහිල්ලා ඉන්න බලන්න. එතනම් ස්වභාවයෙන්ම භාවනාවෙන් ආනාපානෙට යන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒකටත් සාදර වෙන්න. එතකොට අර හිත දුවන එකටත් මේ විදිහටම අර හිත දුවාක්වාවයි හිත පිට යනවා කියන එක විතරක් තේරුම් ගන්න. එතකොට එයා ආපස්සට ආනාපානයට එවි. ආපස්සට හිත යන බවකුත් එවි. ආපස්සට එන බවකුත් එවි. ආනාපානයට ගන්න එක අමාරු නම් මම හිතන්නේ ගිය පාරත් අපි කතා වුණා මේක හරියට කොහේ හරි තැනකට ගන්න බරට ඒක ගොඩක් ලේසි වෙන්න පුළුවන්. ඒක බොහොම ලේසි වෙන්න පුළුවන්. අන්න එහෙම එහෙම පොඩ්ඩු කරලා බලමු අපි ටිකක් වෙන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. කමඨාන් වාර්තාපත් කරනවා. අද දින කමඨහම් වාර්තාව පෙරවරු 4:30ට පරියන්ක භාවනාවට වාඩි වූෙමි. පහුගිය සතිය පුරාවටම හුස්මට හිත යොමු කිරීම පුහුණු කෙළෙමි. හුස්මේ සිත පවත්වාගෙන යන විට වෙනදාට වඩා කය දැනෙන්නට විය. කෙස්ගස් මොහොන මත ඉදිකටු ඇනින්නාක් මෙන් ඇනෙන බව දැනේ. නමුත් දැනි දැනී සිටියා මිසක සකස් කරන්න නොගියෙමි. කකුලේ මදුරුවෙක් විදින බව දැනුණු අතර මා භාවනාව ආරම්භ කිරීමට පෙර ඒ සඳහා මොස්කිටෝ රෙපලන්ට් වර්ගයක් භාවිතා කළ නිසා මදුරුවා දිගටම කරදර නොකරાવી යන හැඟීමෙන් ඉවසාගෙන සිටියෙමි. හුස්මේ හිත තබාගෙන සිටියද සිත වැඩි කල්පනාවල ඊතරම් දුර නොයන බවක් දැනුනි. නමුත් එක තැනක නොසිටින බවක් දැනුනි. උදාහරණයක් ලෙසින් කිව්වොත් දක්වතොත් මට දැනුනේ සිත වේගවත්ව එහා මෙහා පියාඹන මැස්සෙකු පසුපස දුවන්නා ආකාරයට ක්‍රියා කරන ආකාරයක්. ඒක උදාහරණයක් විතරයි. ඉතින් මේ විස්තර කරන්න මට දැනුණු විදිහ. නමුත් වහන්සේගේ උපදෙස් පරිදි සිත සිත් බොහෝ කොට උපදින බව දන්නා නිසාවෙන් වේගයෙන් සිත් බලන්ට යාමෙන් වැළකුණි. එය මහ මට වෙහෙසකර භාවයක් වශයෙන් දැනුණ නිසාවෙන් එසේ ළඟ ළඟ ළඟලට සිත් හැදෙන ආකාරය බලන්ට නොගියෙමි. එවිට අතරමැදදී හුස්මද ඉහළ පහළ යාම නාසය ආශ්‍රිතව අත්විඳිමි. අතරමැද වේලාවලදී පෙරවරු 15 වන විට ළඟ පන්සලේ පිරිත ආරම්භ විය. එවිට සත්‍ය වෙනස් විය. සිත හුස්මේ නොරැඳුනි. නමුත් පිරිත අසා සිටියුමි. එහි තේරුමද දැනෙන්නට විය. පරමක වේලාවකින් තේරුම නොදැනී ඡබ්දය පමණක් ඇසුනි. නමුත් සිත යම් ආකාරයක නොසන්සුන් වී ඇති බවක්ද දැනුනි. එනිසා මා ආසනයෙන් නැගිට කාමරය තුල සක්මන් කරන්නට දීවි. මාහත පියවර 11ක් ගමන් කළ හැකි බව ඇති ඉඩක් ඇත. පෙරදී පෙර කාලවලදී පියවර 3-4කට වඩා 100න් ගමන් කළ නොහැකි වුණත් අද දින පියවර 7ක් 8ක් පමණ පතුල මත සිහිය පිහිටවා ඇවිද්දෙමි. හැරෙන අවස්ථා දෙකෙහි කාමරෙහි ඇති අනිකුත් දෑ පෙනෙන බැවින් පතුල නොදැනුනි. බෑස් කියාගෙන හැරුණෙමි. නමුත් එයට එවිට අසමතුලිත බවක් ඇති විය. මෙසේ සක්මනේ යෙදී පෙරවරු 5:30ට පෙරිත නැවතුණු පසු නැවතත් පරයන්කයට වාඩි වෙමි. ඊටා පැහැදිලිව නැවතත් පරයන්ක භාවනාවට වාඩි වෙමි. එවිට ඊටා පැහැදිලිව හුස්ම ඉහළ පහළ යන බව දැනුනි. විනාඩි 5ක පමණ කාලයක් යනතුරු හුස්මේ ස්වභාවය හොඳින් දැනෙන්නට විය. ඉන්පසු නැවතත් වෙනස් විය. හුස්ම සිහින් ගතියක් නොදැනෙන්න කර්මක ගතියක් සහ සිත සිතවිලි යන ගතියක් දැනෙන්න විය. නමුත් නිස්සලංකව ඉඳිමින් භාවනාව ආවර්ජනා කළා. ඒ සඳහා විනාඩි 15ක පමණ කාලයක් ගත වී ඇති බව දැනේ. ඉන්පසු මා පුරුදු පරිදි පින් අනුමෝදන් කර හැම දිනාටම ඔබ වහන්සේට මේ යෝගින් අපි අසුරු කරන්නා වූ සෑම දිනාටම පින් අනුමෝදන් කර භාවනාව අවසන් කරමු. ඔබ වහන්සේට බොහෝ පින්. මම විශ්වාස කරනවා මූලිකව අර පරයන්ක භාවනාවේ පළවෙනි කොටස ගැන කතා කළොත් එහෙම මේ හිත අපිට මතක් කරලා දෙනවා ඔයාට ගොඩක් ලේසි මේ වෙලාවේ ශරීරයේ මතු පිට තියෙන දේවල් ස්පර්ශ කරන්න කියලා ආනාපානය දැක්කා නම් ඒකයි අර ඒක හිඳ වෙන්න පුළුවන්. එකයි නෙවෙයි ඒක හිඳ වෙන්න පුළුවන්. ඔය සෙන්සස් වගේ තියෙන දේවල් ටිකක් අදීට වගේ දැනෙන්න පුළුවන් කමක් තිබුණා. ඒ කියන්නේ ශරීරයේ මාතු පිටට හොඳට සංඥාව තියාගන්න පුළුවන්. එතකොට මේ දීක දුවන එකක් තිබුණා නම් අපිට හිත දුවන් හිත අපි හිතමු හිතට දුවන්නත් ඕන කියලා. හිතට දුවන්නත් ඕන නම් හිත දුවන බව තිබුණා නම් ලාභයක් තියෙනවා ශරීරයේ මතු පිට ඔය තේරෙන කියන සංඥාවක් තියෙනවනේ. ඔකට කියන්නේ සංගමිත්තම් උගන්නාති කියලා විකුණුපත් සූත්‍රය. සම්පූර්ණයි පහේ. එහෙමනම් අපිට යවන්න පුළුවන් ශරීරයේ මතු පිට. මේ කියන්නේ අපි මේ ඉන්නේ කමඨානෙන්නේ. එහෙම ඉන්න වුණාම මම හිතනවා අපිට ආනාපානයට පසුකාලීනව එන්න හොඳ පැත්තක් හම්බ වෙන්න පුළුවන්. කොහොම නමුත් හොඳයි කරලා තියෙන විදිය. අනිත් එක තමයි සක්මන තුලදී ඒක බොහොම හොඳට කටයුතු ටික කරගෙන ගිහිල්ලා තියෙනවා. සක්මනේදී යන්නේ පුළුවන්කමක් තියෙනවනේ ඉස්සෙල්ලා සක්මනට යන්න. ඊට පස්සේ පරයන්කට යන්න බලන්න. හෝ අර කියාවු විදිය කරන එකත් ඒකත් හොඳයි. කොහොම නමුත් සක්මන පටන් ගන්නකොට අම්මට පුළුවන් නම් සක්මන සක්මනේ අර අඩිය තියෙන කොටස් ටික කොටසේ අර අපි කියමුකෝ පළවෙනියෙන්ම අඩිය තියෙන හරිය පොඩ්ඩක් දකින්න වගේ බලන්නකෝ. අන්න එහෙම වුණා නම් සම්පූර්ණ අඩිය තියෙන එකට වඩා අපිට අවදානමක් වෙලා ඉන්න පුළුවන්කම හම්බෙනවා. ඇත්තම කතාව කියනවා නම් මම මගේ භාවනාව පටන් ගන්නකොට ඒ කාලෙදී මම සිහියෙන් හිටියම එක කකුලකට විතරයි. ඒ එක කකුලේ අඩිය පළවෙනියෙන්ම තියෙන තැනට විතරයි. අනිත් හැම වෙලාවකම මගේ හිත දිවුවම. දිව්වමයි කරේ. ආයේ දිවන එක දිව්වම තමයි. ඒක දුවන්න දුන්නා. කිසි ඔට්ටුවක් උනේ නැහැ. මොකද ඔට්ටු වෙන්න එපා කියලා මට ඉගෙනලා තියෙන හින්දා. ඉතින් ඊට පස්සේ ඒක හොඳට පුරුදු වුණාට පස්සේ ඊළඟට අනිත් පැත්තට එන්න ගියා. ආන් ඒ වගේ චිත්තසිතල්ලන්න බලන්න. කොහොම නමුත් ඔබතුමීගේ භාවනාව හොඳින් සිද්ධ වෙනවා. හොඳින් සිද්ධ වෙනවා. ඒත් ඒක අර නිකන් මොකද කියන්නේ හොබි එකට වගේ පොඩි රිසර්ච් එකකුත් අම්ම කරනවා. කාමරයේ තියෙන දුර කොච්චරද අඩි කීයක් කියන්න පුළුවන්ද ඈ කරප්පු පෙළේ අඩි කීයක් තියෙනවද විනාඩි කීයකින් යන්න එන්න පුළුවන්ද <laughs> ඒ වගේ ඒක හොඳයි ඒක හොඳයි ඉතින් අපි විනීත භාවනාව කරගෙන යවමම කොහොම නමුත් අර භාවනාව අතරදී අපිට සංඥාවක් එනවා නම් ශරීරයේ මතු පිට දේවල් හොඳට තේරෙනවා කියලා ඒ අවස්ථාවේදී ඉගෙන ගන්න තියෙන හොඳම දේ තමයි දැන් මට ඕනකම තිබ්බට ආනාපානය බලන්න ශරීරයට එහෙම නැත්නම් මේ හිතට පුළුවන්කම තියෙන්නේ ශරීරයේ මතු පිට දැනගන්න තමයි කියන්නේ. අන්න ඒකට සාදර වුණා නම් එහෙම ලොකු ගමනක් බොහොම ඉක්මනට යන්න පුළුවන්. එතකොට ඒකයි මම කියන්නේ අර මේ ගමන හිමීට යන්න තියෙන ගමනක්. එතකොට තමයි බොහොම ඉක්මනට යන්නේ කියලා. එතකොට අපි සතිපට්ඨාන සූත්‍රයට ආශ්‍රය කරගත්තොත් ඔය කියන ශරීරයේ දැනෙන එකත් දැනෙන්නේ සිහිය තියෙන හන්දාම තමයි. ඒකින්ද බය වෙන්න නාකයි බය වෙන්න දෙයක් නැහැ. එහෙම වෙනවා නම් අම ටක් ගාලා ඒකට සාදර වෙන්න බලන්න. ඒකත් එක්ක ඔය හිත දුවන එක නිෂ්පබ වෙලා යාව. එහෙම එකක් වෙන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි සර් මහසර්. ඔබ වහන්සේට බොහෝ පිං. එහෙනම් අද අපි ධර්ම සාකච්ඡාව කළා. ආ කටිගේ කටිගේ අදහස කියනවා නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න. පහුගිය ටික කතා බහ කරන්න ඕනද ආපහු එහෙම නැත්නම් අලුත් එකකට යන්න ඕනද කොහොමද කියලා. මම නම් සතිපට්ඨානෙ තමයි කතා කරන්න තියෙන්නේ. මම කල්පනා කරනවා ඊට පස්සේ ඔය අසුබ කොටස් ටික ගැන කතා කරන්න කියලා. නමුත් අර ආනාපාන සතියේ කතා බහ කරපු දේවල් වලට ආපස්සට එන එක හොඳයි කියලා හිතනවා නම් ආපහු වතාවක ඒක ගැන යෝජනාව group එකට message එකක් හරි දාලා තියෙනවා නම් හොඳයි. හොදන්න කියන කටට කියනවා නම් මට ලැබෙන සලස්තයක් තමයි මට කිව්වක් කමක් නැහැ. ඉතින් කොහොම නමුත් අද දවසේදී අපි ධර්ම සාකච්ඡාවක් කරලා අපේ දහම් ධර්ම බෙදා හදාගත්තා. ඉතින් ඒකට සම්බන්ධ වෙච්ච ඔයත් සෑම සිල් දෙනාටම ඒ ඒ ඒ ලබාගත් දැනුමෙන් ප්‍රයෝජනයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එලා ඒ ලබාගත් දැනුම ලබා දෙන්න මව ශාසනයට පූජා කරපු දෙමෝපියන්ට පින් අනුමෝදනා වේවා. වගේම මේ ධර්ම කියලා දෙන්න ගුරුවරුන්ට වගේම මට හොඳ කරපු සහ නරක කරපු හැමෝටම මේ පින් අනුමෝදනා වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයයන්ටත් මේ පින් අනුමෝදනා වෙලා සියලු යහපත පිණිසම මේ සියලු කුසලයක්ම සියලු ලෝකවාසී සංසුදනාතම උපලෙස උපකාරී වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටාම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් කමඨහන් උපදෙස් දෙදීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සති ක්‍රියාව පිපාසයෙන් සිටි අපට පෑන් දෝතක් ලැබුවාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල සිත් ප්‍රමාණය අපමණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලව වශයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා. ගෙවියන් සෑම මොහොතකම ඔබ වහන්සේගේ ධර්මානු ධර්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්‍යාවේ කුසලය හේතු වාසනා වේවායි එසේම මේ අත්භවයේ හිදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමාමහ නිවනින් අවබෝධ අමාමහ නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැම අප සැමගේ මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පාසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාදී ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ සාදු සාදු. ඒ සමයේ